අයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝ මේ මෑණින්වංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවක් ආරම්භ කරන වෙලාවේදී විශේෂයෙන් මේ වගේ මූලික අමුමේදී කාරණා තුනක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි විදිත සීලයේ පිහිටවන එක නමුත් මම මේ වෙලාවේදී ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි දවසේ අවසාන කොටසේ ඉන්නේ. ඒක නිසා අපි සිල් සමාදන් කිරීම හෙට අරුණ නැග්ගට පස්සේ හම්බෙන අවස්ථාවක දානින් පස්සේ වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. දෙක පිටිසෙට කමටහන් දෙනවා වගේ කියලා භාවනා උපදේශ ලබා දීම. ඒක සඳහා අපි පටිගත කරපු දේශනයක් තියෙනවා. ඒක තව ස්වල්ප වේලාවකින් පිටිසෙට අහන්න සැලැස්වීමෙන් ඒ දෙවැනි අංකය සම්පූර්ණ කරනවා. තුන්වෙනි එක තමයි අපි කාලසටහනකට එකඟ වෙන එක. ඒක මේ වෙනකොට මම හිතන්නේ සියලු දෙනාම වගේ ඒ මුද්‍රිත පිටපතක් ලැබිලා තියෙන නිසා කාලසටහන පිළිබඳවත් මතක් කිරීමක් කරනවා. ඉතින් මේ ධර්මචාරිකාවේදී අපි වැඩ මම වැඩ පටන් අරගත්තේ නවසීලන්තේ දනිදෙන්වල ඒක ජනවාරි මාසෙ තිබුණ දවස් 14ක් 15ක් විතර වගේ ඉතින් ඒකෙදී කවදාහක්වත් නැති විදිහට සෙනඟ ගොඩක් හිටියා මුළු ස්ථානෙම තේන උපරිම ඉඩට. ඉතින් ඒකෙදී අර ඒක හිටපු එනෝන මාතෙක් ඊට ඉස්සල සැරේ කරපු එකේ තියෙන දුර්ලකමක් දැකලා ඔක්කොගෙම ඉතාමත්ම තදින්ම ඉල්ලුවා අපි මේ සැරේ එකිනෙකා අතර කිසිම කතාවක් නොකර සම්පූර්ණ ආර්ය තුෂ්ණිම් භාවය රැක ගන්න. ඒ නිසා විශේෂ සැලසුම් වගේක් දොලා තිබුණා. ඒ කතා කරන ස්ථානවලදී කිසිම කෙනෙකුට කතා කරන්න නැති වෙයි. ඒක ඇත්තටම බොහොම ලස්සනට ප්‍රශංසනීය විදියට වැඩසටහන ඉවර වෙනකම්ම තිබුණා. ඊට පස්සේ මම මෙල්බන් ආවට පස්සේ මෙල්බන් කට්ටියට මම අනතුරු ඇඟිව්වා. මොකද මෙල්බන් කියලා කියන්නේ මේ ධර්ම චාරිකාවල මට gedara වගේ හරියට මේ අහෝතර කම නෑදෑකම ඇඟලුම්කම්. ඒ නිසා මේ ස්ථානෙට බලන් දෙනවා දානේ පූජා කරනවා පිළිකර පූජා කරනවා අන්තිමට ඒක නිකන් මේ සෝදහමුවක් වගේ වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා මෙල්බන් වලටත් මම අනතුරුෙන් ගෙව්වා එහෙම වෙන්න දෙන්න එපා මොකද ස්ථානේ පිරෙන්න මේ හැරේ සෙනග හිටියා ඉතින් ඒක මම හිතන්නේ නවසීලන්ත විතර හුඟක්ම සාර්ථකුණා හැබැයි වෙනදාට වැටියේ මෙල්බන් වල දෙතුන් දිනක්ම යෙදිලා අනිත් පැත්තත් එක්ක සමාවත් ඉල්ල ඉවර වෙනකොට කතා කරන කරන වෙලාවේ පුළුවන් තරම් මන් උත්සාහය කරා. ඊට පස්සේ අපි අද උදේ ඉවර කරා ඒ බ්‍රිස්බේන් එක ඒකෙදී පුදුම විදියට මොනම හේතුවක් නිසාවත් යෝගාවචරයක් යෝගාවචර කතා නොකර ගත කරන්න පුළුවන් වුණා. ඉතින් ඒක මම මේ වෙලාවේදී මේ වැඩසටහනේ සාර්ථකත්වයට පෙර නිමිත්තක් විදිහට මතක් කරනවා. ඒ අනිකුත් මේ කාලසටහන එහෙම නැත්නම් දිනචරියාව ඒ වැඩ කටයුතු පිළිබඳව අපි මේ වෙලාවේදී දැනගත යුතු සුද්ධ කරගත යුතු සාකච්ඡා කරගත යුතු කරලා දේවල් කරලා ඒකිතාක් තවත් යෝගාවචරයකට කරදරයක් නොවන විදිහට ඒ ආර්ය තුෂ්ණිම් භාවේ කටයුතු කළොත් අපිට මේ හම්බෙච්ච පරිසරය හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ කොහොම නමුත් 2012 ගමන් ඔයක්වත් මේ පුද්ගලික වශයෙන් මම කෙරුවේ නෑ. ඉතින් මේ ගමනේදී මම හොඳටම දැක්කා ධර්මයේ අවශ්‍යතාවය නිසා සංවිධානය කරන අයත් සම්බන්ධ වෙන අයත් පුළුවන් තරම් මේ මේ මූලික සම්මුති වලට ගරු කරලා පුළුවන් තරම් කාලයකට ප්‍රයෝජන කරගන්න. ඉතින් අපි මේ කරන සිඩ්නි නගරේ මුල් කරගෙන කරන මේ කටුම්බාවල කරන වැඩපිළිවෙලේදී සිළු දිනාම උනන්දු වෙන්න ඕන උත්සාහ කරන්න ඕනේ. ඒ සම්බන්ධව මම හිතනවා සංවිධායකාවක් වශයෙන් ලංකා කියලා දේවි මොනවාරි හදිසියක් වුණොත් නැත්නම් අවශ්‍යතාවක් වුණොත් කරන්න ඕනේ මොකද්ද කියලා ආන්නේ විදිහට කටයුතු කළා අපි සීල දිනාම ඒ ලද අවස්ථාව උපරිම වශයෙන් ආර්ය තුෂ්ණිම් භාවයේ වෙනුවෙන් ගත කරමු කියලා මතක් කරන්න කැමතියි ඉතින් මම ඉන්නේ ඉස්සලා හැම කෙනෙක්ම වගේ සංවිධානය කරන අයකින් අහලා ඇරියා මේ සඳහා වැඩසටහන සුදුසු මාතෘකාවක් ඔක්කොමලා වගේ මේ මගේ මන අපේ කරගෙන යන්න කියලා ඉල්ලීමක් තිබුණා. නමුත් ඒ දැනිදෙන් වල කියලා තියෙන මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගන්නම කියලා. ඉතින් ඒක දැන් යන තාලෙට අපිට මෙතනදිත් මේ මහා නිදාන සූත්‍රෙම කොටසක් ධර්ම මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගෙන යන්න පුළුවන් මොකද දීඝ සූත්‍රයක් අපි ගත කරන ඇවිල්ලා තියෙන එකේ නතර කරපු තැන ඉඳලා මේ අපේ සිද්ධි වැඩ පිළිවෙලටත් පාවිච්චි කරනවා කියන එක මේ වෙලාවේ අවස්ථාව හැටියට මම මතක් කරන්න කැමති ඊට අමතරව කාලසටහනේ මම හිතන්නේ වෙනස් කරන්න බරපතල දෙයක් තියෙනවා කියලා තියෙනවනම් අපි මේ ධර්ම සාකච්ඡා කරන වෙලාවට මතක් කරන්න වෙනස්කම් කිරනවා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට දවසේ සීල් සමාදන් කිරීම ගැන මේ කරනවා නම් මේ කාලසටහන හැටියට කරන්න වෙන්නේ 6:30ට. අපි 5 ඉඳලා 6:30 දක්වා සාමූහික භාවනාවක් කරනවා. අපි ඒක සමාප්තියේ සීල් සමාදන් කිරීම කරලා හිල් දාන්න පිටත් වෙමු කියන එකයි මම යෝජනා කරන්න කැමති. ඊට පස්සේ දැන් අද තව පොඩ්ඩකින් මේ ක්‍රියාත්මක කරන උපදේශ මාලාවේ තේරුම් ගන්නට නැති පැටලිදි සහිත හෝ විස්තර කර යුතු යමක් තියෙනවනම් ඒක හෙට දවල් 1ට අපි හම්බෙට ධර්ම සාකච්ඡාවට යොමු කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා හිටනවා. ඒ තියෙන පිරිසුදු කර ගැනීමක් ඊට අමතරව වෙන ප්‍රශ්න තියෙනවනම් ඒ වගේම මේ වෙලාවේදී මම දැනගන්න කැමති මේ වැඩසටහනට ඉස්සෙල්ලාම වගේ ඇවිල්ලා මූලිකවම නැත්නම් අපි කියන ආධුනික නවක ඒ කියන්නේ ආධිකම්මික යෝගාවචරයන් වශයෙන් ඉස්සෙල්ලාම වගේ රිට්‍රීට් වලට සම්බන්ධ වෙන කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න මම කැමතියි. ඊට ඒගොල්ලන්ටත් එක්ක මේ උපදේශ පන්තිය උදව් වෙනවා. මම හිතන්නේ ඒ ටික විතරයි මේ වෙලාව හැටියට මතක් කරන්න තියෙන්නේ. so i will try to give the summary of what explain, uh, when we are starting a retreat in Nisarnavane, where I, am, I came from, or other places, we have three things to accomplish in the first uh, meeting. That is to agree upon our timetable, and that already happened uh, due to this uh, printed form. And if there are any kind of thing we have to discuss tomorrow, 1 o'clock, of course, in single medium we can discuss and finalize. Second thing is uh, administering of the precepts. Uh, so tomorrow at 6.30, just before the breakfast, uh, we will uh, uh, go for eight precepts. Uh, and the third one is basic instructions. so I have prepared basic instruction in Sinhala and as well as in English. So just after the meeting, we will be playing the uh, one and then uh, everyone can listen it. And if there are any clarification necessary, uh, they can uh, put written questions or raise the question while the discussion is going on at 1 o'clock tomorrow. As far as the English speaking uh, meditators are concerned, uh, prepared English talk also in the same CD, so they can have uh, separate place and separate time to listen it. And uh, this basic timetable is, of course, sitting and walking we will be doing together, but the discussions basically happening in uh, Singular. So therefore, I would like to uh, allocate around one hour uh, for the English-speaking meditators. So I, I won't give, I won't, there won't be a time for me to give a formal talks, but anyway, if there are any mm, meditation instructions to be reviewed or any Dhamma topics, common topics to be discussed, we can make use that time uh, in a separate place. So I think we can use the other room uh, so that we have we can have a kind of a communication and rapport. Uh, so the timetable written even though it is in uh, is written in English, uh, basically this is for the sinhala speaking uh, meditators. Uh, as I mentioned that sittings and walking, of course, we can do together. Uh, so tomorrow I will announce what is the best time for us to meet and discuss in the English medium. Those who wish to participate into that English discussion, even the other people from those who can understand English. Sinhala also can come and join. But it is basically meant for the, uh, the, the, yogis and yoginis, those who can't speak Sinhala. And uh, instructions also, uh, I think Lanka will make it available uh, either today or tomorrow to listen to basic instructions in English. And uh, this is how what I thought uh, balancing between the two languages and uh, hopefully, hope I hope will satisfy the needs of the uh, both the parties as much as possible. And uh, having said that, if there are any other matters regarding your uh, comfortable stay here and the administration, timetable uh, kind of thing, uh, we can discuss here because I sincerely uh, request each and everyone to maintain the noble silence during the uh, retreat so that uh, organizers also can have their own time if the things are happening smoothly. Uh, so uh, now here or tomorrow whenever we get a chance for a discussion, uh, we can raise this kind of uh, unclear points and uh, things to be sorted out and uh, there won't be any other individual talking uh, so that each and every can make, uh, make use the, the precious time what we got here. So therefore, anyone wish to raise any question or discuss matters regarding unclear things, I cordially invite uh, to make use this time and uh, present it and sort it out as much as possible according to the present facilities. සිංහලෙමුත් මම කියන්න කැමති මේ මේ අවස්ථාව කරගෙන කාට හරි තමන්ගේ මෙතන වාසිය පිළිබඳව හෝ කාලසටහන පිළිබඳව හෝ මොනවාරි කියලා යුතු කීව යුතු යමක් තියෙනවනම් මේක අවස්ථාවක් කරගන්නයි කියලා එතකොට අපිට පුළුවන් ඉදිරි කාලේ අර බලාපොරොත්තු වෙච්ච ඒ නිශ්ශබ්ද භාවය රැක ගන්න. ඉතින් අපි එහෙම දෙයක් තියෙනවා නම් අපි මේක පොරොත්තු වෙමු මෙතනදී. එහෙම නැත්නම් අපි මේ මෙතනින් අපේ හමුවීම නතර කරලා අපි යන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සිංහලෙන් කරන භාවනා උපදේශ ටික අහන්න. දැයි අපි නිසද්දතාවයේ පිළියර ගනිමු අපිට මේ වෙලාව හැටියට විශේෂයෙන් කතා කළ යුතු දෙයක් නැහැ කියලා. ඒ නිසා අපි මෙතනින් අපේ හමුවීම වැඩසටහන නතර වෙනවා. සිංහලෙන් උපදේශ බලාපොරොත්තු වෙන ඇත්තෝ මෙතනින් නතර වෙලා අනික් අතට තමන්ගේ විවේකයේ ගන්න පුළුවන්. so it seems there are no other specific questions to be discussed. So therefore, those who wish to listen to the English instructions will be remain here. Others can take their own time and uh, we'll be meeting tomorrow morning at 5, 5 o'clock for a uh, group sitting. Thank you very much for the participation. ඉන්නකොට සියලු දෙනාට මෙහෙමනම් තෙරුවන් සරණයි.